කර්ම විපාකය කියලා කියන්නේ කර්මයක් කිරීමේදී සිත තුළ ඇතිවන යම්කිසි චේතනා ශක්තියක් ක්‍රමක්‍රමයෙන් පැසිලා, මේරිලා, මෝරලා එහි ප්‍රතිඵලයක් දක්වන අවස්ථාවට කර්ම විපාකය කියලා කියනවා. මේ කර්ම විපාකවල මතු පිටින් පෙනෙන ස්වභාවය ගැන හිතලා බොහොම දෙනා ඒ අනුව හොඳ නරක පිළිබඳ වැරදි අවබෝධයක් ඇති කරගෙන ලෝකයේ නොයෙකුත් පාප කර්ම කරලා සංසාරයේ භයානක දුක් විපාක විඳිනවා. සාමාන්‍ය හොඳ නරක කුසල් ලකුසල් පින් පව් කියලා අපි බෙදලා දක්වන ඒවා අපි සාමාන්‍යයෙන් තේරුම් ගන්නේ ඒවා ඒ සැප විපාක හෝ දුක් විපාක ගෙන දෙන ශක්තිය අනුවයි. නමුත් මේ කර්මයක් පැසෙන මෝරණ ආකාරය බුදු පියාණන් වහන්සේටම මිසක් සාමාන්‍ය ලෝකයාට දකින්න තේරුම් ගන්න අමාරුයි. මොකද ඒකට හේතුව සාමාන්‍ය ලෝකයාගේ දෘෂ්ටි කෝණය පටුයි. දුර දක්නා නුවණක් නැහැ, ගැඹුරු අවබෝධයක් නැහැ. ඒක නිසා අර කෙටි කාලීන දෘෂ්ටි ආනුව, දර්ශනය ආනුව, පටු දැක්ම ආනුව මේවා ඒ ඒ කර්මවල තිබෙන මතු පිටින් පෙනෙන සැප විපාක ගැන හිතලා මේක හොඳයි මේක නරකයි කියලා සමාජ සම්මතියක් ඇති කරගෙන ඒ අනුව ජීවිතය ගෙනහිල්ලා අන්තිමට මේ භයානක අපාය ආදී තැන්වල දුක් විඳිනවා. මෙන්න මේක නිසා බුදු පියාණන් වහන්සේ බොහෝ විට අවස්ථාවල් යොදාගත්තා. අර ලෝකයාට අවශ්‍ය දුරදැක්ම, දූරදර්ශී බුද්ධිය මේ හොඳ නරක පිළිබඳව අවබෝධ කරවීමට අන්න ඒ වගේ යොදාගත්තු අවස්ථාවක් තමයි අපි මේ මාතෘකා කරගත්තු ධාතාවට අදාළ නිදාන කතාව හැටියට පොතපතේ දැක්වෙන්නේ. බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේදී එක දවසක් දා ඒ අසල ගොවියෙක් තමන්ගේ කෙත සීසාන්න ගියා. ඊට කලින් දවසේ රාත්‍රියේ හොරමුලක් නගරයේ කැලිකසල දලාගෙන යන කානුව ඔස්සේ නගරයට ඇතුල් වෙලා ධනවත් ගයක් බිඳලා කුමගක් කැනලා ධනවත් ගයක් බිඳලා රන් රෙදි ආභරණ මුළුමුදල් ආදී අරගෙන පිට වෙලා ගියා. එයින් එක හොරෙක් අනිත් හොරුන්ටත් තේරෙන ආකාරයට කහවණු පොදියක් බැඳගෙන ඩොක්කුවේ දමාගෙන අර පිරිසත් එක එකතු කරගෙන ඊළඟට අර වෙල ළඟට ගිහිල්ලා ඒ බඩු හොර බඩු බෙදාගත්තා. හොර බඩු බෙදාගෙන නික්මෙලා යනකොට අර කහවණු පොදිය හංගගෙන හිටියේ හොරාට ඒක වැරදීමකින් ඒක Taman නොදැනුවත්වම එතන වැටිලා ඒ වෙලා ඉන්නේ දමලා ගියා. ඔන්න අර ගෝවියා ඒ කෙතේ සීසාන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ තුරුදු පරිදි මහා කරුණා සමාපත්තියෙන් එදා උදෑසන ලෝකීය බලවදාරනකොට පෙනී ගියා මේ ගෝවියා. එකලා මේ මේ තුල යම්කිසි ධර්මතාවක් බුදු පියාණන් වහන්සේට පෙනුණා. මේ ගෝවියා විපතටපත් වෙන ආකාරයත් එයින් බුදු පියාණන් වහන්සේට මුදා ගන්න හැකි බවත් ඒ වගේම මේ ගොවියාට සෝවාන් වීමේ ඒ යම්කිසි උපනිශ්‍රේ සම්පත්තියක් අතීත පිනක් තිබෙන බවත් දැකලා ආනන්ද ස්වාමින් වහන්සේ එක්ක ඒ කෙත සමීපයට වැඩම කළා. අර ගොවියත් ඈතදීම දැකලා බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා ඇවිල්ලා තමන්ගේ සීසෑම් කටයුතු කරනවා. බුදු පියාණන් වහන්සේ අර වෙලා ඉනේ කහවණු පොදිය තියෙන දැනට ගිහිල්ලා ආනන්ද ස්වාමින් වහන්සේට කියනවා දැක්කද ආනන්ද සර්පයා ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා එසේ ස්වාමීනි දැක්ක අවිසගෝර සර්පයා එතකොට දැක්කද ආනන්ද සර්පයා කියලා ඇහුවා ස්වාමීනි දැක්කා විසගෝර සර්පයා කියලා ආනන්ද ස්වාමීන් පිළිතුරු දුන්නා. මේක අර ගොවියට ඇහිලා බුදු පියාණන් වහන්සේ වැඩම කළාට පස්සේ මේ මං අවේලාවල් වල යන්නේ නැතන මේ සර්පෙක් ඉන්නවා වගේ කියලා කෙවිතත් අරගෙන ආව සර්පයා මරන්න. ඇවිල්ලා බලනකොට මෙතන තියෙන්නේ කහවණු පොදියක්. තේරුම් ගත්ත බුදු පියාණන් වහන්සේ මේකට තමයි සර්පයා කියලා කිව්වේ. නමුත් Tamanගේ දුර දක්නා නුවණක් නැති නිසා කහවණු පොදියත් අරගෙන ඒක පැත්තක තියලා පස් වලින් වහලා කුඹර ස්ථානේ මේ කටයුතු වල යෙදුණා. ඒ අතරේ අර ගෙවල් මිදපු තැන ඒ ගෙවල් අයිතිකාරයෝ පොරුන්ගේ පාසටහන් අනුව ඇවිල්ලා අර වෙරළ අයිනේ ඒ බඩු බෙදාපු ගත්තු තැනක් දැකලා ඔන්න ඊළඟට ගොවියගේ අඩිපාර දැකලා ගිහිල්ලා ඊළඟට ගොවියා අල්ලගත්තා මේ බොරුවට දැන් මෙතන සීසානවා අපේ ගෙවල් බිඳලා කියලා. අරගෙන ගිහිල්ලා රජුරවන්ට දැක්කුවා. රජුරෝ මේ ගොවියට මරණ දඬුවම නියම කළා. දැන් ඉතින් අර වදක පිරිස මේ ගොවියා අත් දෙක පිටිපස්සට තියලා බැඳලා කසපහර ගහමින් ගෙන යනවා මරන්න. මේ ගෙන යන අතරේ ගොවියා අර ගහන ගහන කසපහරට මොකද්ද කියන්නේ ආනන්ද දැක්කද සර්පයා? මේ pāli භාෂාවෙන් ඒක දක්වලා තියෙන පොතේ. නමුත් අදහස ගත්තේම දැක්කද ආනන්ද සර්පයා? දැක්ක ස්වාමීනි විසකුරු සර්පයා කියලා ඔය ඕක කිය කියා යනවා. අර ගහන ගහන පාරට. එතකොට අර රාජපුරුෂයෝ අහනවා මොකද්ද මිනිස්සු මේ කියන්නේ කියලා. රජුරුව ළඟට ගෙනිච්චොත් විතරක් මම මේක තේරුම් කරනවා කියලා ඔන්නිලාට මේ මිනිස්සු රජුරුව ළඟට එකගෙන ගියා. ඉහාම රජුරුව ඇහුවාම කිව්වා මේ සියලුම ප්‍රවෘත්තිය මම මෙතන නිර්දෝෂයි මෙන්න මේ විදිය දෙයක් මම මේක හැංගුවා විතරයි කියලා බුදු පියාණන් වහන්සේ මෙතට වැඩම කළා කියලා එහෙම ප්‍රවෘත්තිය කිව්වා. එතකොට රජුරෝ රාජපුරුෂයන්ට කිව්වා මේ කියන හැටියට ලෝකයේ අග්‍රම තුන් ලෝකාග්‍ර බුදු පියාණන් වහන්සේ සාක්ෂිකරුවෙක් හැටියට මේ තැනැත්තා ප්‍රකාශ කරන්න. ඒක නිසා වදේට පමුණවන්න එපා. මං ඒ හරිය බලා ගන්න කියලා රාජපුරුෂයන් නැරලා හවස් යාමේ බුදු පියාණන් වහන්සේ දකින්න ගියා මේ ගොවියත් එක්ක. ගොවියත් අරගෙන. ගිහිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් ඇසුවා භාග්‍යතුන් වහන්සේ මේ විදිහට උදෑසන ආනන්ද ස්වාමීන් වහන්සේ එක්ක මේක වෙලක් ළඟට වැඩම කළාද කියලා එහෙම ඕ කියලා කිව්වහම බුදු පියාණන් වහන්සේගෙන් ඇසුවා මොකක්ද ඒ සිද්ධිය සිද්ධ වුනේ කියලා. අන්තිමට බුදු පියාණන් වහන්සේ මෙන්න මේ මම මේ වගේ වචන කීපයක් කිව්වා කියලා ඊළඟට බුදු පියාණන් වහන්සේ වදාලා පඬිතේකු විසින් කළ යුත්තේ යමකින් යම කර්මයකින් පසුතැවිල්ලක් ඇති වේද එය නොකළ යුතුය තිබෙනවා කියන ඒ අවවාදය දෙමින් අර අපි සඳහන් කර ධාතහ ධර්මයේ වදාලා නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස අස්සුමුඛෝ රෝදං විපාකං පටිසේවති යම් කර්මයක් කරලා පසුතැවිල්ලක් ඇති වේද යම් කර්මයක විපාකය කඳුළු වැකුණු මුහුණින් යුක්තව හඬමින් මිදින්ට සිද්ධ වේද අන්න ඒ බඳු කර්මයක් ඒ බඳු වැඩක් නොකළ යුතුය කියන එකයි ඒ ගාථාවේ අදහස. කීම හොඳ නැත්නම් ඉතින් ඒ ගාථාව සහ ගාථාවත් එක්ක මේ බුදු පියාණන් වහන්සේ පැවැත් දේශනාව අහලා අර ගොවියා සෝවාන් ඵලයට පැමිණි බව සඳහන් වෙනවා. එතකොට කතාව වශයෙන් තිබෙන ඔච්චරයි. දැන් මේකේ මතු පිටින් බලනකොට බුදු පියාණන් වහන්සේ මේ කතාව අනුවෙන් අපිට හිතා ගන්න තියෙන්නේ ওই මගතොටේ වැටිලා තියෙන කාසි පොදියක් අහුල ගන්න එක භයානකයි කියන එක. එච්චරයි සාමාන්‍ය බුද්ධියට වැටහින්නේ. ඒකත් ලොකු දෙයක්. දැන් කාලේ නම් මොන කුණු කන්දලක් නමුත් පාරේ වැටිලා තියෙනවා නම් ඒක ගන්නවා විතරක් නෙමෙයි හොර හිතින් ගන්න. ඒ බඳු යුගයක්. ඉතින් ඒ බඳු ඒ ඒ එපමණකිනුත් ලොකු පාඩමක් මෙතන තියෙනවා. බුදු පියාණන් වහන්සේලා කහවණු පොදිය සර්පය හැටියට හැඳුන්වුවේ සාමාන්‍ය දුප්පත් මිනිසියෙක්. එහෙම නැත්නම් සාමාන්‍ය පුද්ගලයෙක් කහවණු පොදිය දිහා බලන දෘෂ්ටි කෝණය හරියට දැනගෙනයි. ඒක සර්පයෙක් බව වටහා ගන්නේ නැතුව ඒක අහුලගෙන යනවා. අන්තිමට ඒ සර්පයා දෂ්ටි කළ අවස්ථාව තමයි යන්න අර පීඩාව. එතකොට බුදු පියාණන් වහන්සේ එතෙන්ට වැඩියේ මොකටද කියන එකේ සාමාන්‍ය වශයෙන් පෙන්න තේරුම දැන් කාලේ තෝරගන්නේ ඒ විදිහටයි. නමුත් ඊට වඩා ගැඹුරක් තිබෙනවා. බුදු පියාණන් වහන්සේ හැම නඩුවටම සාකිකාරයෙක් හැටියට ඉදිරිපත් වුණුත් බවක් නැහැ පොතපතේ. මෙතන මේ විශේෂයෙන් සාක්ෂිකරුවෙකු හැටියට ඉදිරිපත් වුණේ අර ගොවියා තුල ඊට වඩා වටිනා ශක්තියක් තිබුණ නිසා. සෝවාන් ඵලයේ ප්‍රත්‍යක්ෂ කරගන්න තරම් පිනක් තිබුණා. ඒ බඳු අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ යොදුන් ගන්නපා ගිහිල්ලා ඒකට ඒ නිසි අවස්ථාව වෙනකන් ඊට සුදුසු උපක්‍රමයක් යොදනවා. දැන් මෙතනත් කලේ බුදු පියාණන් වහන්සේ දැන් බුදු පියාණන් වහන්සේ අරක නොකියුවත් යම් ආකාරයකින් හෝ ගොවියා අර රහවණු පොදි හා සම්බන්ධ චෝදනාවකට අසු වෙන කර්මයක් තිබෙන්නේ නැති. ඒකත් අතීත කර්මයක් නිසා. මේ අපිට වෙන අස්ථාන චෝදනා කියන જાතිය ගැන අපි බොහෝ විට කලබල වෙනවා. නමුත් ඇත්ත වශයෙන් මේ හැම අස්ථාන චෝදනාවකම ස්ථානීය පේන්නේ බුදු පියාණන් වහන්සේට. ඒක තමයි බුදු පියාණන් වහන්සේ පිළිබඳව ඒ ඨානට්ඨාන ඒ ඒවා පිළිබඳව ඒ ස්ථානය හෝ අස්ථානය පිළිබඳව බුදු පියාණන් වහන්සේට හරි වැටහීම තියෙන්නේ. ඉතින් අපි අර අස්ථාන චෝදනාවකින් අපිට නිර්පරාදයේ දඬුවම් පැමිණුණා කියලා කියන ඒවා බොහෝ විට ඒක යට කර්ම වේගයක් තිබෙනවා. කොයි හැටි හෝ ඒවා බුදු පියාණන් වහන්සේ මෙතෙන්ට වැඩම කළේ අර ගොවියාට සෝවාන් වීමට ශක්තිය තිබෙන බවත් ඊළඟට ඒ තුලින් ලෝකයාට ගැඹුරු දුරදක්නා නුවණක් ඇති කර ගැනීමට උපකාර වන යම්කිසි ධර්මෝපදේශයක් දේශනා කිරීමට අවස්ථාව සැලසෙන නිසා කියලා අපිට හිතන්න ගන්න පුළුවන් අපේ මට්ටමේ. ඉතින් ඊළඟට අපි කල්පනා කරලා බලමු මේ කතාව තුළ අර පුද්ගලයා සෝවාන් වෙන්න තරම් මොකද්ද සිද්ධ වුනේ? මේ ටිකකට කලින් එහෙම නැත්නම් එදාම උදේ වරුවේ කෙතක් සීසාමින් හිටිය, ඒ වගේම හොර හිතක් ඇතුව හිටිය සාමාන්‍ය මිනිසියෙක්. කොහොමද මේ චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා උසස් ලෝකෝත්තර තත්ත්වයක් ලබා ගත්තේ හවස් වෙනකොට? මේක මේ කාලේ ගැටලුවක් වෙන්න පුළුවන්. අපි දැන් බලමු මේ කතාව දිහා. මේ සිද්ධි රාශිය තුල තිබෙනවා අත්ත වශයෙන්ම අර දැන් අපි දන්නවා සෝවාන් ඵලය කියන එක ලැබෙන්නේ විදර්ශනා ඥාන කියන ඒ සිත ඇතුළ ඇති වෙන යම්කිසි පරිවර්තනයක අවසාන ප්‍රතිඵලය හැටියට. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන යම්කිසි කෙනෙකුට එක්තරා මට්ටමකින් වැටහෙන්න ඕන සෝවාන් ඵලය ලබා ගන්න ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. ඉතින් ඒකේ මූලිකම ඥාන හැටියට දැක්වෙනවා උද්‍යබ්බේ ඥාන කියලා. ඇතිවීම නැතිවීම පිළිබඳ අවබෝධය. ඒක ගැඹුරින් ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. ඊළඟට නැතිවීම පක්ෂය නැතිවීම වඩා ශීඝ්‍රයෙන් සිදුවෙනවා. ඒ භාවනාවේ එහෙම නැත්නම් තැන්පත් වුණු මනසට පේන අවස්ථාවක් තිබෙනවා. ඒක තමයි භංග ඥානය කියලා කියන්නේ. බිඳි බිඳි යනවා. මේ හැම එකක්ම සංස්කාර. මේ සිත තුල ඇති වෙන විප්ලව රාශියක් මේක. එතකොට සිත තුල ඇති වෙන මේවා හැම එකක්ම ඇති වෙලා නැති වෙනවා. ඊළඟට නැතිවීම වඩා ශීඝ්‍රයි ඇති වෙනවටත් වඩා. ඒක දකිනකොට ඊළඟට බයක් ඇති වෙනවා. මේ හැම එකක්ම බිඳි බිඳි යන ඒවා නේද මම මේ අල්ලගෙන බදාගෙන මම මේ මාගේ කියලා ඉන්නේ කියලා. ඊළාට ඒකට කියනවා භංග කියලා ඊළාට භය ඥානය කියලා කියනවා. භයතුපත්ඨා ඥානය. ඊළඟට ඒ භය අනුව ඒ තැනත්තා ඒ ඒ හරියට එනකොට ඥාන මාර්ගයේ එනකොට ඊළඟට ඒ ලෝකයේ හැම දෙයක් පිළිබඳව අල්ලගන්න හැටියට ලෝකයා හිතන දේ හැම දෙයක් පිළිබඳව ඒවා තුල තිබෙන ආදීනව. ඒ භය අනිෂ්ට විපාක පක්ෂය වටහා ගන්න. ආදීනවය. ඊළඟට ඒ නිසා ලොකු කලකිරීමක් ඇති වෙනවා. මේ මුළු මහත් සංසාරය ගැන ලෝකය ගැන ඒ අනිත් ලෝකයට නොපෙනුනත් හිත ඇතුලේ විශේෂ පරිවර්තනයක් සිද්ධ වෙනවා සංස්කාරවල ස්වභාවය මෙහෙමනම් මේකේ ඉඳලා වැඩක් නැහැ. මේ භවයෙන් පැවැත්මෙන් වැඩක් නැහැ කියලා කලකිරිල්ලක් ඇති වෙනවා. ඊළඟට ඒ කලකිරිල්ල අනුව මේකෙන් කොහොම හරි මේකෙන් මිදෙන්න ඕන. නිවන් පුරයට නිවන් නිවන ලබන්න ඕන. ආමා මහ නිවන් සුවයෙන් මේ සංසාර දුක කෙලවර කරන්න ඕන කියන හැඟීම යම්කිසි ආකාරයකින් ඒ පුද්ගලයාගේ වැටහීම් ශක්තිය අනුව අවබෝධ වෙන අවස්ථාවක් තිබෙනවා. ඒකට කියනවා මුංචිතු කම්යතා කියලා. මිදෙනු කැමැත්ත. ඒකත් එක්තරා විදර්ශනා ඥානයක්. ඊළඟට ඒ අනුව ඒ තැනැත්තාට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැඹුරින් වැටහෙන අවස්ථාවක් වෙනවා. ගැඹුරින් සලකලා බලන මෙනෙහි කරන අවස්ථාවක්. ඒකට කියනවා පටිසංඛා ඥානය කියලා. ඉතින් ওই ඥාන පහු කළා ඊළඟට යම්කිසි අවස්ථාවක් වෙනවා මේ සංස්කාරයන් පිළිබඳව මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම එක්තරා මට්ටමකින් වැටහිලා මේවා මට අයිති දේවල් නෙවෙයි කියලා ඒවයින් ඈත් වෙලා හරියට අර නෙළුම් කොළයට වැටුණු පිණි බින්දුවක් එතනින් ඒකට අයිති නැතුව වගේ ගැලවිලා යනවා වගේ එන අරමුණු හිතට නොඅල්ලන වෙලාවක්. ඒකට කියනවා සංඛාරුපෙක්ඛා කියලා. සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාවන අවස්ථාවක් තිබෙනවා. ලොකු පොත්පත් නොකියුවත් අර දුප්පත් ගොවියෙකුට පවා මේවා ඇති වෙනවා අතීතයේ ඒකට ගැළපෙන ආකාරයේ භාවනාව වඩලා තිබෙනවා නම් ඒ අවස්ථාව ආවනම්. එතකොට දැන් අපි බලමු මේ සිද්ධි තුලින් මේ ගොවියට එහෙම දෙයක් ඇති වෙන්නේ යන්තම් හරි අපිට පේන මට්ටමින් යම්කිසි ඉඟියක් ගන්න පුළුවන් ද මේ කතාන්තරය තුලින් කියලා. දැන් ඉස්සෙල්ලා ඉඳලම අපි කල්පනා කරලා බැලුවා. ගොවියට අර කහවණු පසුම්බිය හමු වුණු වෙලාවේ ඒ කහවණු පසුම්බිය පැත්තකින් තියලා ඊළඟට සීසාන්න පටන් ගන්න අවස්ථාවේ ඒ තැනත්තට කොයි විදිහ හිතවිලි දෙන්නේ නැත්තේ. දහසක් සීන සිතවිලි එන්නේ නැති සුබ සීන. දැන් ඉතින් මට මේ කහවණු පොදිය තියෙනවා. දැන් ඉතින් මට ගොවිතැන් කරන්න ඕනේ නැහැ කියලා ඒ විදිහට නොයිකුත් විදිහේ සුබ සීන දකිමින් හිටියා. හිතවිලි ඇති වෙනව නැති වෙනව. ඔන්න ඔය ඔක්කොම බින්දෙන්න පටන් ගත්තා රාජපුරුෂයෝ ඇවිල්ලා එහෙම නැත්නම් අර මේ ගෙවල් අයිතිකාරයෝ ඇවිල්ලා අස්ථාන චෝදනාවකට මේ පුද්ගලයා අල්ලගෙන අරගෙන යනකොට ඉතින් මර බියයි ඔක්කොම ඔන්න පෙනුණා කහවණු පොදිය තුල ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ කිව්ව විදිහටම සර්පයෙක්ගේ හිටියේ කියන. ඒ අවබෝධය ආවා. අන්න ඒ අවබෝධය නිසා දැන් එතකොට ඒකත් සංස්කාර ගොඩක් අහවණු පොදිය කියලා කියන්නේ කෙනෙකු තුල උණුසුම් හිතවිලි බලාපොරොත්තු ඇතිවන දෙයක් ඇතිවන විදිය දෙයක්. මේක සංස්කාර ගොඩක්. ඉතින් අන්න ඒක ඒ වායති ආදීනෙ වටහා ගත්තා. මේ හොඳට තමන්ට මේ අනාගතය ගැන පිළිබඳ සුබ සිහින මවන්න උපකාර වුණු ඒ වස්තුවම දැන් තමන්ගේ මරණයට හේතුවක් වුණු බව. අන්න ඒක නිසා තමයි ඊළඟට මේ තැනැත්තට කසපහර ගන්නකොට දැන් සාමාන්‍ය කෙනෙකුට කසපහර ගන්නකොට කොයිතරම් ද්වේෂයක් ඇති වෙනවද තරහක් ඇති වෙනවද? ඒ ගහන පුරුෂයන් පුද්ගලයන් පිළිබඳව එහෙම නැත්නම් විශේෂයෙන්ම තමන් නිර්පරාද නම් මේ මට නිර්පරාදී ගහනවා කියලා තව ද්වේෂයක් ඇති කරනවා. නමුත් මේ ගොවියා කලේ මොකද්ද? ඒ ගොවියා ඒ වෙලාවේ බුද්ධානුස්සති භාවනාවට බැස්සා. ඒ ගොවියා බුදු පියාණන් වහන්සේ හඳුනගත්තු වචන ටික කියන්න පටන් ගත්තා. ආනන්ද දැක්කද සර්පයා? ඊළඟට ආනන්ද හාමුදුරුවෝ දැන් පිළිතුරු ඕකයි කිව්වේ. මන්ත්‍රේ වගේ. ඉතින් ඒ තුලින් ඒ කලේ මොකක්ද විදර්ශනාව. එතකොට සමත වශයෙන් බලනම නම් බුදු පියාණන් වහන්සේ සිහිපත් කළා. මේ පින්නතුන් දන්නවා යම්කිසි උපද්‍රවයක් පැමිණි අවස්ථාවේ ඔය දහජග්ගාදී සූත්‍රවල තියෙන්නේ තුනුරුවන් සිහිපත් කිරීම Tamanට විශේෂ ආරක්ෂාවක්. ඉතින් මේ බුදු පියාණන් වහන්සේ සිහිපත් කළේ පුද්ගලයා Tamanගේ ප්‍රත්‍යක්ෂයට අනුව අත්දැකීමට අනුව ඊළඟට ඒක බුද්ධානුස්සතිය වශයෙන් එහෙම ගන්න පුළුවන් සමත භාවනාවක් හැටියට. හිත තැන්පත් වෙන්න උපකාර වෙන්නේ නැති. ඒ වගේ ගැඹුරින් කල්පනා කරලා බලනකොට ඒක තුල තියෙන කියමන ගැන හිතලා බලනකොට මේවා සංස්කාර පිළිබඳ කලකිරීම දැන් මට වැටහෙනවා මේ සර්පයා තමයි. අර ලෝකයේ හැම එකක්ම මේවා සර්පයෝ වගේ දෂ්ට කරන තුරු හොඳයි. ඒ විදිහට තේරුම් අරගෙන ඊළඟට ඒ වගේම සංස්කාර පිළිබඳ උපේක්ෂාවක්. අරවා විඳ දරාගත්ත ගහන ගහන පානට අරක කියනකොට හිත තුල තියෙන යම්කිසි උපේක්ෂාවක්. වෙන හැඬීම් වැළපීම් ආදියක් නොකර අර වාක්‍ය කීපයක් කියනවා. ඉතින් ඒ තුලින් අපිට හිතා ගන්න පුළුවන් ඇත්ත වශයෙන්ම ඒ අත්දැකීම් රාශියම අපි අර බොහෝ අවස්ථාවල කියන එකක් තමයි වෙස්වලාගත් ආශීර්වාද. ඉතින් මේවා සිද්ධ වෙන්න ඇරිය බුදු පියාණන් වහන්සේ. මේ පුද්ගලයා මේ අර අපි නිතර අවස්ථාවල කියන ආකාරයට ලෝකසරසාවියෙන් එහෙමනම් ජීවන අත්දැකීම් තුලින් කම්පන ඒ ගැටුම් තුලින් අර විදර්ශනා ඥාන මතු කරගත්තා. දැන් අපිට මේකෙන් හුඟක් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. අපට ඉදිරිපත් වෙන අස්ථාන චෝදනා සහිත තව නොයෙකුත් උග්‍ර ගැටලු ජීවන ප්‍රශ්න. අපි මේවා පිළිබඳව බොහෝ විට කලබල වෙලා අනිත් අයට දොස් කියමින් මහා කර්ම වේගවලට පටලැවෙනවා. නමුත් ඇත්ත වශයෙන් අපිට මේවා එක පැත්තකින් හිතනවා නම් අතීත කර්මයක විපාක. අපි දන්නේ නැතුව විපාක වාරයක්. අතීත කර්මයක විපාක වාරයක්. මේ විපාක වාරය හමුවේ අපි ඒවා පිළිබඳව ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් ඇති කරගෙන දඟලන්න පටන් ගත්තොත් අපි තව කර්ම එකතු කර ගන්නවා. මේවා සංස්කාර බව වැටහීම නැතිකමින්. අන්න ඒක නිසා ඒ ජීවන ගැටලු පිළිබඳව යෝනිසෝ මනසිකාරය කියලා කියන. හරි නුවණින් මෙනෙහි කිරීම කියන එක පුරුදු කරගන්න හොඳ පාඩමක් මේ ගොවියා අපට දුන්නේ. කසපහර වලින් තලනකොට තව නොයෙකුත් විදි අඩු ගන්නේ බැනීම් වශයෙන් හරි මොකක් හරි කියනවා. ඒ වෙනුවට මේ තැනැත්තා අර මේ බුදු පියාණන් වහන්සේ කියාපු සත්‍ය වචනය මෙනෙහි කළා. මේ සර්පයා කියන ඒ අවබෝධය සංස්කාරයන්ගේ ස්වභාවය පිළිබඳව ප්‍රකාශ කළා. අන්න ඒක තුලින් අපිට හිතා ගන්න පුළුවන් අපිට පවා ඒ නොයෙකුත් ජීවිතයේ ඉදිරිපත් වෙන උග්‍ර කම්පන තුල තියෙනවා. කොටිම කියතොත් හැම කර්ම ආවේගයක් තුලම තිබෙනවා. මෙන්න මේ කියආපු විදර්ශනා ඥාන තැන්පත් වෙලා. දැන් ඔය විටමින් පෙත්තක් කියන එක දොස්තර කෙනෙක් එහෙම නැත්නම් ඒ යම් කිසි අවබෝධයක් තියෙන කෙනෙක් විතරයි ඒක කියවලා මේක තුල මේ මේ මේ දේවල් තියෙනවා කියලා දන්නේ. නමුත් ඒක නොදැත්තත් සාමාන්‍ය පොඩි දරුවෙකුට උනත් විටමින් පෙත්ත දුන්නොත් ඒකේ ගුණය තියෙනවා. ඒ වගේ මේ අත්දැකීම් තුල ගැබ් වෙලා තිබෙනවා මේ විදර්ශනා ඥාන. කොතපතේ දැනුම ඇති හෝ ඒවා නැති හෝ ඒවා ඒවා ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන වෙන්නේ උපකාර වෙන්නේ අන්න අර යෝනිසෝ මනසිකාර කියලා කියන නුවණින් මෙනෙහි කිරීම. හරියාකාර මෙනෙහි කිරීම. මේවා ඇති වෙන තැන ගැන මෙනෙහි කිරීම. ඒ වෙනුවට අයෝනිසෝ මනසිකාර කියලා කියන වැරදි මෙනෙහි කිරීම කළගත්තොත් අරව කවදාවත් මතුවෙන්නේ නැහැ. ඒ වෙනුවට තව තවත් අර කර්ම විපාකය තුලින් තවත් කර්මයක් මතු කරගන්න. ඕකයි සංසාරපට ලැබෙන්නේ. මේ දඟලන හරියට අර කඹයක් කඹයක දඟ ලිහෙන්න යන අතරේ අපි අල්ලගත්තු හැටිය ඒ දඟ තව එකතු වෙනවා. අන්න ඒ වගේ මේක ලිහෙන්න අරිනවා උපේක්ෂාවෙන්. ඒකයි මේ ගොවියා කරන්නේ නැත්තේ. සංස්කාර උපේක්ෂා සංස්කාර පිළිබඳ උපේක්ෂාවක් ඇති කරගත්තා. අන්න එතකොට ඒක තුලින් අපිට වටිනා ධර්මයක් මතු කරගන්න පුළුවන් එපමණකින් පවා. මේ කථාන්තරය තුල තිබෙනවා යෝනිසෝ මනසිකාරය පිහිට කරගෙන අර පුද්ගලයා Tamanට පැමිණියේ උපද්‍රව තුලින් ඒ වගේම එතන එතන ස්ථානෝචිත ප්‍රඥාවක් ඒතනත්තයි උපකාර කරගත්තා. අර බුදු පියාණන් වහන්සේගේ වචනය තමයි අන්තිමට Tamanට සාක්ෂි ස්ථානයේ හැටියට තබා ගත්තේ. ඒ වචන කීම නිසා රජතුමාගෙන් ඒ සමාවත් ලැබුණා. බුදු පියාණන් වහන්සේට රජුරෝ කිව්වා මේ භාග්‍යතුන් වහන්සේ නිසායි අද මේ පුද්ගලයා ජීවිත දාණය ලැබුවේ. කියලා ඒ වගේම ඊටත් වඩා වටින දේ තමයි මේ මිනිස්යාර ගාථාවත් අර ධර්ම දේශනාවත් අහලා උතුම් වූ සෝවාන් ඵලයට පැමිණියා. ඉතින් මේ තුලින් අපිට හිතා ගන්න පුළුවන් සාමාන්‍ය ධර්ම කතාවක කොයිතරම් වටිනා ධර්ම කාරණා රාශියක් ඇතුළත් වෙනවද කියලා. එදිනදා ජීවිතේ අපට ලොකු උගතුන්ගෙන් පමණක් නෙවෙයි සාමාන්‍ය මිනිස්සෙකුගෙන් පවා ඉගෙන ගන්න දේවල් තියෙන හුඟක් අපේ ජීවිතේට. මේ හැම එකක් තුලම නිවන තිබෙනවා. මේ ළඟම තිබෙන නිවන මෝඩයින්ට පේන්නේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල කියන්නේ ඕකයි. අපිට ඉදිරිපත් වෙන ජීවිතයේ කම්පන ගැටලු තුල තිබෙනවා ඒක හැම එකක්ම අතීත කර්ම වේග හා සම්බන්ධයි. ඒවා තුල තිබෙනවා තන්පත් වෙලා ඔය කියාපු විදර්ශනා ඥාන. කියන්නේ කොටින්ම කියතොත් ලෝකයේ ත්‍රිලක්ෂණය කියලා කියන්නේ ලෝකයේ කොයි දේ තුලක් දකින්න ලැබෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. අනිත්‍යයි යමක් අනිත්‍ය නම් ඒක දුක් ස්වභාවයයි. ඒ දුක් ස්වභාවය නම් ඒක බයගෙන දෙන විදිය දෙයක්. ඊළඟට ඒක මමයේ මාගේ කියලා අල්ලගත යුතු සත්‍යයක් නෑ එතන. මේ තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. අර කහණු පොදිය තමන්ට අයිති කරගන්න බැරි වුණා වගේ අර පස් වලින් වහලා. ඉතින් ওই විදිහට මේ කතාව තුලිනුත් අපිට හුඟක් කාරණා මතු කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේ ගාථාව දිහා. මේ ගාථාව පවා අර යමක් එතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ නුවණැති පුද්ගලයා, පඬිතයා, නියම පඬිතයා නම් පසුතැවිල්ලක් ඇති වෙන දේ නොකළ යුතුයි කියන එකයි. ඉතින් දැන් කාලේ පඬිතයා සහ මෝඩයා පිළිබඳ හැඳින්වීම කෙසේ වෙතත් මෙතන මේ දක්වන ආකාරයට හොඳ නරක පිළිබඳව කුසල් අකුසල් පිළිබඳව බුදු පියාණන් වහන්සේ ඊ타මත්ම ගැඹුරු දර්ශනයක් ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් සාමාන්‍ය කෙටි කාලීන දෘෂ්ටියකින් බැලුවොත් සැප විපාක ගෙන දෙන නිසා, తాවකාලික සැප විපාක ගෙන දෙන නිසා අපි යම් යම් දේවලට නැඹුරු වෙනවා. යම් යම් කර්ම කරනවා. පස්සේ බුද්ධ වචනය අනුව බලනකොට ඒවා පව් පව්කම්. බුදු පියාණන් වහන්සේ ඒ නිසා තමයි වදාලේ මේ මෝඩයා බාලයා මේ කර්මය පැසෙනතා කර්මය මෝරණතා එහි විපාක ලැබෙනතා ඒක මී පැණි හැටියට සලකනවායි කියලා මధుවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති කියලා පාප කර්මයේ පැසෙන තුරු හිතන්නේ මේක බොහොම මිහිරි දෙයක් කියලා. ඒකම තමයි අර වීදාගම මෛත්‍රී ස්වාමීන් වහන්සේලු වැඩ සංග්‍රහයේ ප්‍රකාශ කළේ කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වේගිනිසේ හැඳින එපව් දුරලන උපදේශේ බුදුන මැනවි තුන්දොර අවකාශය. එතකොට කරන කලට මිහිරි වගේ පේන්නේ පව් කර්ම. නමුත් විඳිනකොට ගින්දර අපාය ආදී තැන්වල ගින්දර වගේ ඒ විපාක විඳින්න සිද්ධ වෙනවා. දැන් අර මෙලෝ වශයෙන් ඒ අස්ථාන චෝදනාවකට ලක් වෙලා මරණ දඬුවමකටපත් වීම ඒ සාමාන්‍ය සිද්ධියක්. ඊට වඩා ගැඹුරුයි හොරකම් කිරීම ආදී විපාක. ඉතින් ඒ හැම එකක්ම හැබැයි ලෝකයට පෙනින්නේ මේක తాවකාලික වශයෙන් මේකේ ප්‍රතිඵලයක් තිබෙන නිසා යම්කිසි ඵලයක් ප්‍රයෝජනයක් තිබෙන නිසා හොඳ හැටියටයි. බුදු පියාණන් වහන්සේ ගැඹුරින් දක්වනවා අන්න අර එපව් දුරලන උපදේශය කිව්වේ මොකක්ද මොකක්ද උපදේශය සම්මාදිට්ඨි කියලා කියන හරි දැක්ම දුර දැක්ම ඒක ඇත්ත වශයෙන්ම දුර දැක්මක් හරි දැක්ම කියලා බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ සම්මාදිට්ඨිය දුර දැක්මක් දැන් මේ කාලේ කෙටි කාලීන නොයෙකුත් සැලැස්ම වල අනුව දස අවුරුදු සැලැස්ම 20 අවුරුදු සැලැස්ම ආදී වශයෙන් සැලැස්ම වල දාගෙන නොයෙකුත් දේවල් කරනවා ඒවට අයිති වෙන්න පුළුවන් පස්පව් වලට අදාළ දේවල් හුඟක් සතුන් මැරීම, හොරකම් කිරීම, තව නොයෙකුත් විදිහේ දේවල්, පාප කර්ම, තුරාවන් වැඩි කිරීම, ওই විදිහට නොයෙකුත් පාප කර්ම ඇති වෙන්න පුළුවන්. අර සැලැස්ම සම්පූර්ණ වෙන්න පුළුවන්. සැලැස්මේ ආර්ථික ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. නමුත් ගැඹුරු දර්ශනය අනුව, බුද්ධ දර්ශනය අනුව බලනකොට ඒ වායේ බරපතල ආනිෂ්ඨ විපාක විඳින්න සිද්ධ වෙන කවදා හෝ. එකවරක් නෙවෙයි, සිය දහස් ලක්ෂ වාරයක්, කෝටි වාරයක්. මොකද මේ සිතේ ස්වභාවය යම්කිසි කර්මයක් සිතේ තැන්පත් වුනහම විඥානයේ තැන්පත් වුනහම ඒක නැවත නැවත මතුවෙනවා. හරියට අර ඉක්කාව හැදුනහම වගේ. ඒක නැවත නැවත මතුවෙන ස්වභාවයක් තිබෙනවා. මතුවෙන මතුවෙන ස්වභාවයට ඒක අර පුද්ගලයාත් ඇවෙනවා. මෙලොවත් ඇවෙනවා, පරලොවත් ඇවෙනවා. ඔන්න ඕක තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. යම් කර්මයක් කළා තැවීමටපත් වෙනවාද? ඒ නොකළ යුතුයි කියලා. එතකොට මේකේ අපි කොහොමද අඳුනගන්නේ හොඳ නරක පිළිබඳව? ඒක බුදු පියාණන් වහන්සේ ඊටාම සරල ආකාරයකින් පෙන්눔 කරලා තිබෙනවා. දූෂිත සිතකින් කරන දේ නරකයි. ප්‍රසන්න සිතකින් කරන දේ පහන් සිතකින් කරන දේ හොඳයි. මේකත් අවදුරටත් තේරුම් ගත්තොත් බුදු පියාණන් වහන්සේ දක්වනවා සියලුම පාප කර්මවලට මුලින් තිබෙන මුල් හැටියට දක්වලා තිබෙන්නේ ලෝභය, ద్వේෂය, මෝහය කියන එක. ලෝභයයි, ద్వේෂයයි, මෝහයයි කියන එක අමුතුවෙන් නොකියුවට මේ හැම කෙනාගේම තමන් හිද්දියා බලනකොට අඳුන ගන්න පුළුවන්. ලෝභය, ద్వේෂය, මෝහය ඇතිවීමෙන් සිත කිලිටි වෙනවා. ඒ කිලිටි වෙන ප්‍රමාණයට ඒකේ බරපතල ඒ කර්මවල ඒ අනුව කරන ඒක මුල් කරගෙන යමක් යම් චේතනාවක් ඉදිරිපත් කරගෙන ඒ හිතනවනම් එහෙම නැත්නම් වචනයක් පාවිච්චි කරනවා නම් ක්‍රියාවක් කරනවා නම් ඒ හැම එකක්ම පාප කර්ම අකුසල කර්ම කියලා බුදු පියාණන් වහන්සේ කෙටියෙන් දක්වා වදාලා. ඊළඟට කුසල ධර්ම කුසල් කර්ම කියන එකට ඒවට යටින් තිබෙන්නේ මොකද්ද? අරකෙම අනිත් පැත්ත. ලෝභයෙන් ඉවත් වීම අලෝභ කියලා කියන්නේ. ලෝභයෙන් යම් ප්‍රමාණයකට ඉවත් වුණා නම් ඒ ප්‍රමාණයට ඒ සිත පිරිසිදුයි, පැහැපත්, ප්‍රසන්නයි. අන්න ඒ බඳු පිරිසිදු සිතකින් කර කර්ම කුසල් කර්ම. ඉතින් ඒ විදිහට ලෝභයේ ලෝභයේ ඉඳලා අලෝභය දක්වා ගමන් කරන මාර්ගයයි මේ ප්‍රතිපදාව කියලා කියන්නේ. ද්වේෂයෙන් ඉඳලා අදෝස කියලා කියන ද්වේෂය නිවත් වීම කරා යන මාර්ගයයි. මෝහයෙන් ඉඳලා ප්‍රඥාව එහෙම නැත්නම් අමෝහ කියලා කියන මුලාවෙන් ඉවත් වීම. ඉතින් ඔය ඔය දෙක අතරේ කුසල අකුසල ભેදය බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ අර සාවකාලික ප්‍රතිඵල විපාක අනුව නෙවෙයි. ඊට වඩා විපාක කියන වචනය අත් වශයෙන්ම තාමත්ම ඈතට විහිදෙන පැසීම් මේරීම් ශක්තියක්. ඒ විදිහේ දෙයක් කර්මය තුළ තිබෙනවා. මහ පුදුම දෙයක් ඒක ධර්මතාවක්. මොකද විඥානය කියන එක මේක නැවත නැවත කරකැවි කරකැවි මේ විපාක වාරමතු කරලා දෙනවා. කර්මයේ බැලුවාම සුළු දෙයක් හැටියට. නමුත් ඒක හිතේ තැන්පත් වුණාට පස්සේ අර ඉක්කාව හැදෙන්න වගේ නැවත නැවත මතුවෙනවා. ඒක මතුවෙන මතුවෙන සැරේට එක්කෝ പ്രേත ලෝකවල, අසුර ලෝකවල, එහෙම නැත්නම් අපායවල, එහෙම නැත්නම් මනුෂ්‍ය ලෝකෙම, තිරිසන් ලෝකේ ඔය ඔය තැන්වල උත්පත්ති ලබා දෙන සමහර ඒවා. ඊළඟට තව වින්දන. මේවා තුල ඔක්කොගෙම කෙරෙන්නේ මොකද්ද? මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර තුලින් ශරීර කූඩුවක් මවලා දීලා විඳපන් කියලා විඳවනවා. ඉතින් ඔන්න ඔය විදිහ දෙයක් මේ සංසාරය කියලා කියන්නේ භවය කියලා කියන්නේ පැවැත්ම කියලා කියන්නේ. ඉතින් ওই தත්වයෙන් මිදීමටයි බුදු පියාණන් වහන්සේ මේ නිර්වාණ ධර්මය පිළිබඳව මේ දේශනා කළේ. ඉතින් කර්මය ගැන මෙතන තවදුරටත් කල්පනා කරලා බලනකොට ඒ වගේම අර බාලයා සහ පඬිතයා ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කළ කරුණු ගැන හිතලා බලනකොට එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ මේ බාලයා කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් වයසින් බාල කියන අදහසම නෙවෙයි මෝඩයා කියන එකයි. කොච්චතරම් අවුරුදු 60 60 පිරුණත් ඒ තැනත්තා ධන ගාන දරුවෙකුට තරම්වත් දැනුමක් නැත්නම් ඒ තැනත්තා බාලයෙක්. පොඩි එකෙක්. අන්න ඒ වගේ ඉතින් බාලයා කියන වචනය ඒ ධර්මයේ යෙදෙන්නේ මෝඩයා කියන එකට. බාලයාත් පඬිතයාත් හඳුනගන්න ක්‍රමයේ බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක බාල පඬිත සූත්‍රය කියන සූත්‍රයේ ප්‍රකාශ කොට වදාලා බාලයා කියලා කියන්නේ නරක හිතවිලි හිතන නරක වචන පාවිච්චි කරන නරක ක්‍රියා කරන යම් කෙනෙක් ඉන්නවා නම් ඒ තැනැත්තා කොයිතරම් දැනුගත්කම් තිබුණත් බාලයෙක් මෝඩයෙක් ඊළඟට අර පඬිතයා කියලා කියන්නේ හොඳ සිතිවිලි සිතන හොඳ වචන කතා කරන හොඳ ක්‍රියා කරන කොහොම පාසු හඳුන ගන්න. ඉතින් ඊළඟට දක්වන බුදු පියාණන් වහන්සේ මේ බාලයා ඒ තමාගේ බාල වැඩ නිසා කොයි තරම් තැවෙනවද කියන එක. ඒ තැවිල්ලත් අන්න මෙතන මේ ගාථා විශේෂයෙන් කියනවා යම් කර්මයක් කිරීමෙන් තැවීමක් වේද ඒක නොකළ යුතුයි කියලා. ඒ තැවීම ඇතිවන අවස්ථාවල් බුදු පියාණන් වහන්සේ දක්වන ඕනේ යම් කිසි මෝඩයෙක් එම් පස්පව් තමයි පහළසුවෙන් මඳුන ගන්න පුළුවන් ලෝකයේ තිබෙන නරකම දේ. මේ පස්පව් වලින් එකක්වත් අර කියාපු විදිහට පසන්න සිතින් කරන්න බෑ. මේ පින්නතුන් දන්නවා සතෙක් මරන්න, මිනිසියෙක් මරන්න, ඒ වගේම හොරකමක් කරන්න, කාමෙහි වර්ධව හැසිරෙන්න, බොරු කියන්න, මත්පැන් පානය කරන්න බෑ. සිත ප්‍රසන්නව තියාගෙන. සිත කිලිටි වෙනවා. යම් කිසි අවස්ථාවක සිත කිලිටි වෙන නොදැනුවත්ව වගේ හරි කිලිටි වෙනවා. ඉතින් ඒ කිලිටි වීමේ ප්‍රතිඵල තමයි මේ විපාක කියලා කියන්නේ. නරක විපාක, පව් විපාක. ඉතින් මේ විදිහට මේ බාලයා අර පාප කර්ම කළා පස්පව් වලට අදාළ පාප කර්ම පිළිබඳව හිතවිලි පවත්වලා ඒවා පිළිබඳව සැලැස්මවල් දැමීම තුලින් මේ පින්නතුන් දන්නවා ඒ ප්‍රාණඝාත මිනී මැරුම් හොරකම් කිරීම ආදියට බොහෝ විට බොහෝ කාලයක් ඒවා පිළිබඳව සැලැස්මවල් දානවා හිතන්න ඕනේ. ඒ හිතවිලි ඉඳලම පාප කර්ම ගලාගෙන එනවා. පව් විපාක ගලාගෙන එනවා. ඊළඟට ඒ වගේම ඒ පිළිබඳව වචන සංවිධානය දන්නවා. ඊළඟට ක්‍රියාවෙන් කරනවා. ওই අවස්ථා තුනයි. ඔකටයි කියන්නේ මුදුන මැනවි තුන් දොර අවකාශය කියලා. දොරවල් තුනේ කිව්වේ ඔය තුන් දොරයි. ගෙදරවල් වල තියෙන දොරවල් නෙමෙයි. එතකොට ඔන්න ඔය තුන් දොරයි රැක ගන්න තියෙන්නේ. ගෙවල් දොරවල් වල දොරවල් Tamange ගෙදරවල් වල තිබෙන දොරවල් රැක ගන්න නම් බොහොම අපි උත්සාහ කරනවා. නමුත් මෙන්න මේ තුන් දොර රැකගත්තේ නැත්නම් එදා ඒ ඒ පමණටයි අපිට මේ සංසාරයේ භයානක විපත්ති එන්නේ. අනික තමයි අර පීඩාගම ස්වාමීන් වහන්සේත් කිව්වේ නුදුන මැනවි තුන් දොර අවකාශය කියලා. ඉතින් අර බාලයා ඒ තුන්දර ගැන සැලකිල්ලක් නැතිව අර විදියට වැරදි හිතවිලි පවත්වලා වැරදි වචන ප්‍රකාශ කරලා වැරදි වචන කතා කරලා පාප කර්ම කළා ප්‍රාණඝාත ආදී ඒ පාප කර්ම කළා ඒ සමාජයේ ඒ අපි හිතමු මං සංදියකට යනවා එහෙම නැත්නම් සභාවකට යනවා එතන කතා කරනවා මේ පස්පව් පිළිබඳව. ඒ අවස්ථාවේ මේ තැනත්තාට පසුතැවිල්ලක් ඇති වෙනවා. ඔය කියන දේ තමයි මාත් කරලා තියෙන්නේ කියලා යම් කිසි ප්‍රමාණයක පසුතැවිල්ලක් ඇති වෙනවා. ඒක ඒ බාලයට ඇති වෙන පළමුවෙනි පසුතැවිලි අවස්ථාවයි කියලා බුදු පියාණන් වහන්සේ දක්වනවා. ඊළඟට ඒ වගේම මේ තැනත්තට දකින්න ලැබෙනවා තමන් කර වැරදිම කරපු තව කෙනෙකුට නීතියට අහු වෙලා දඬුවම් පමුණුවනවා. පිර ගෙදරට ආවනවා. එහෙම නැත්නම් මිනි අර දැන් මෙතන කෙරුණා වගේ මරණයටපත් කරන්න උත්සාහ ඒ විදිහට මරණ දඬුවම දෙනවා. ඒක දැක්කහම චකිතයක් පසුතැවිල්ලක් ඇති වෙන මේ පුද්ගලයාට දැන් මමත් ඒවා කළා තියෙනවා. මාත් අහු වුණොත් එහෙම කවුරුවත් මේක ගැන ඔත්තුව කිව්වොත් මටත් මේක වෙනවා කියලා අන්න පසුතැවෙනවා. එපමණක් නෙවෙයි ඊළඟට තුන්වෙනි අවස්ථාව හැටියට බුදු පියාණන් වහන්සේ දක්වනවා බාලයා මෝඩයා යම් පුටුවක ඉඳගත්තනම් යම් ඇඳක හාන්සි වුණා නම් බිම හෝ ඉඳගත්තනම් ඒ හැම අවස්ථාවකම තමා කළ පාප කර්මය පිළිබඳ මතකයේ ඇවිල්ලා ඔහුට පීඩා කරනවා. ඒකට බුදු පියාණන් වහන්සේ හොඳ උපමාවක් දෙනවා. බුදු පියාණන් වහන්සේ දෙන උපමා බොහොම ගැඹුරුයි. කෙනෙකුට හිතලා ඒක තුලින්ම හිතේ කාවද්ද ගන්න පුළුවන් දෙන අවවාදයක. එනේ එතන කියන්නේ මේ සංඝයා වහන්සේලාට මේක ප්‍රකාශ කරනවා. මහන්නේ යම්සේ සඳෑ යාමේ මහා පර්වතයක ඡායාව. මහා පර්වතයක් ගැන හිතලා බලන්න. මහා පර්වතයක ඡායාව හෙවණැල්ල දැන් හැන්දෑ වෙනකොට කොහොමද? පර්වතයටත් වඩා ඈතට විහිදෙන උඟක් ඈතට විහිදිලා විහිදලා යනවා. ඒක හරියට පර්වතයෙන් එල්ලෙන දෙයක් වගේ. හෙවණැල්ල පර්වතයේ එල්ලිලා ඉන්නවා වගේ. අන්න වගේ අර බාලයාගේ පසුතැවිල්ල හිත ඒ බාලයාගේ ඇඟේ එල්ලිලා ඉන්නවා වගේ අවස්ථාවක්. ඒ කියන්නේ Taman පුටුවක ඉඳගෙන හිටියත් ඇඳක හාන්සිවල හිටියත් බිම ඉඳගෙන හිටියත් ඒ තැනැත්තාගේ හිත ආවරණය වෙනවා. හිතේ එල්ලිලා හිටිනවා අර අතීතයේ කරපු පාප කර්මයේ පිළිබඳ මතකය. මතක සටහන ඒක මතක් වෙනවා. මතක් වෙන මතක් වෙන සැනෙත්තේ ඒ තැනැත්තත් ඇවෙනවා. උන් ඕකයි බුදු පියාණන් වහන්සේ උපමාවෙන් දක්වන්නේ. මේ පාප කර්මවල භයානක විපාක හැටියට මෙලොවම විඳින්න සිදුවෙන දේවල් තමයි මේ පසුතැවිල්ල. ඊළඟට ඒ වගේම ඊළඟට කියනවා හැබැයි ඒ තැවිල්ලටත් වඩා බරපතල තැවිල්ල ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන යම් අවස්ථාවක මේ තැනැත්තා මිය ගිහිල්ලා නිරය උපන්නනා. එතන ඉඳලා බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ නිරාදුක් ඒ මහා දීර්ඝ විස්තර දක්වනවා මේ අපායේ ඇති භයානකත්වය. ඒක එකක් නොකියුවට ඊළඟට බුදු පියාණන් වහන්සේ කොයිතරම් ඒ ගැන විස්තර කළාද කියතොත් බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා නිරයේ තිබෙන දුක් ප්‍රමාණය කොයිතරම් දුක්ද කියලා කිසිම උපමාවක්වත් දක්වන්න බැරිය. උපමාවක් දක්වන එකත් අපහසුයි කියලා ප්‍රකාශ කළා. එතකොට මේ සංඝයා වහන්සේලා අතර හිටිය එක භික්ෂුවක් බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා භාග්‍යතුන් වහන්සේ අනේ මට උපමාවක් දෙන්න කියලා. උපමාවක් දෙන්න අමාරුයි කිව්වත් උපමාවක් දෙන්න කියලා ඉල්ලා හිටියා. ඔන්න එතකොට බුදු පියාණන් වහන්සේ දෙන උපමාවක්. හොඳයි මහණෙනි ටිකක් හිතන්න. යම්කිසි රජ කෙනෙක් බරපතල වැරද්දක් කරපු හොරෙක් අල්ලගෙන ඒ තැනැත්තාට ගණුවමක් හැටියට පමුණුවනවා. තමන්ගේ රාජපුරුෂයන්ට කියනවා මේ තැනැත්තාට උදේ වරුවේ. දියුණු උල් වලින් ඔය තෝමර කියලා කියන්නේ අන්න ඒ වගේ එහෙම නැත්නම් හෙල්ල කියලා කියන්නේ ඒ වගේ උල් වලින් සිය වරක් අනින්න. ඔන්න ඒක ඉතින් අර රාජපුරුෂයෝ ඒක ඉෂ්ට කරා. සිය වරක් අන්නා. ඊළඟට ඒ අය ගෙන්නවල අහනවා කොහොමද අර මිනිස්සයා තාම ජීවත් වෙනවද? එසේ දේවේනි කියලා කිව්වහම ආ එහෙනම් දවල්ටත් දෙන්න ඒ වගේම බෙහෙතක්. ඔය වගේම 100ක් අනින්න. දවල්ටත් දෙනවා. ඊළඟට හවස අහනවා කොහොමද අර පුද්ගලයා තාම ඉන්නවද? ඉන්නවා තාම ජීවත් වෙනවා. ආ එහෙනම් හවසටත් දෙන්න ඔය වගේ 100 වරක් අනින්න. ඊළඟට බුදු පියාණන් වහන්සේ කියන ඔන්න ඔහම ඒ විදිහට 300 වරක් ඒ එහෙම ඇන්නාම අර පුද්ගලයා කොයි විදිහේ දුකක් විඳිනවද කියලා අර සංඝයා වහන්සේලාගෙන් අහනවා. භාග්‍යවතුන් වහන්සේ 300ක් ඕන නැහැ එකක් කැන්නත් බොහොම තද බල දුකක් කෙනෙක් විඳිනවා කියලා. ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ උපමාව ඉදිරිපත් කරනවා. ඒකට කලින් බොහෝ අවස්ථාවල කරන්න වගේ බුදු පියාණන් වහන්සේ ඒ ළඟ තිබුණු තරමක ලොකු එහෙම නැත්නම් තරමක ගල් කැටයක් අල්ලක් පමණ ගල් කැටයක් අතට ගත්තා. මහණෙනි මේ ගල් කැටයද ලොකු හිමාලයේ පර්වත රාජාද භාග්‍යතුන් වහන්සේ මේ ගල් කැටය ඒකට කිට්ටු කරන්නවත් බෑ හිමාලය පර්වත රාජා විශාල. අන්න ඒ වගේ තමයි. දැන් මම මේ දීපු උපමාව අනුව මෙලොව ඒ කෙනෙක් පරපතල වද හිංසාවලින් විඳින දුක් ගැහැට හරියට මේ අතේ තිබෙන මේ පොඩි ගල් කැටය වගේ. निराදු අතර අපායි එහෙම නැත්නම් විශේෂයෙන්ම නිරයේ විඳින්න වෙන දුක් ඒ පැසීම් වශයෙන් දැවීම් වශයෙන් වෙන දුක් ඒවා අන්න අර හිමාලය පර්වතයේ තරම් විශාල දුක් ප්‍රමාණයක් නිදින්න වෙනවා කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ උපමා දක්වා වදාලා. ඉතින් මේ අනුව අපට හිතා ගන්න පුළුවන් දැන් බුදු පියාණන් වහන්සේ තවත් අවස්ථාවල දක්වන තියෙනවා පුද්ගලයෙකුට පැමිණිය හැකි බය හැටියට අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුක්ගති භය කියලා. භය කියලා කියන්නේ එතන අන්තරාව කියන එකයි. එතකොට අත්තානුවාද භය කියලා කියන්නේ තමන්ගේ හිතම තමන්ට දොස් කියනවා. ඒක තමයි අර මුලින් කියාපු කාරණාවලින් පෙන්වුවේ ඒ තැනත්තාගේ හිත Tamanට දොස් කියනවා. ඒක අන්තිමට පිස්සුවක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිඳන යාම. ඔය ආදී බොහෝ දෙනාට ඔය මහා ධනවතුන්ට සමහර විට ඔය හැම දෙනෙක් පිළිබඳවම කියනවා නොවේ. සමහර අවස්ථාවල ඒක හේතුවක් වෙනවා ඇත්තේ ඒ සමන් ධනය ලබාගත්තේ අයථා ක්‍රම වලින්. ඉතින් ඒ විදිය නිසා අර ඒවා මතක් වෙන්න මතක් වෙන්නේ ඒ තැනත්තාට සහානියක් නැහැ. නිදිපෙති වල පිහිට සොයන්න වෙනවා. ඒ විදිහට අපිට හිතා ගන්න පුළුවන් ඒක කොයිතරම් භයානක දැවිල්ලක්ද කියලා මෙලෝ වශයෙන් වෙන දැවිල්ල පසුතැවිල්ල. ඊට වඩා භයානකයි යම් අවස්ථාවක නිය ගිහිල්ලා අර പ്രേත ලෝකවල එහෙම නැත්නම් අසුරයන් යක්ෂ ලෝකවල නිරයේ ආදී තැන්වල ඉපදිලා ඒ තමන් කළ කර්මයට අනුරූපවම ඒ විදිහෙම විපාක විඳින්න සිද්ධ වීම මරුවනම් තමනුත් මරණයටපත් වෙනවා හොරකම් කළා නම් ඒ හොරකම් කර දෙන්නේ නැතුව වස්ත්‍රයක්වත් නැතුව සමහර විට උපදිනවා ඊටත් වඩා භයානක විදියට මොන විදිහේ ඒ කම්ම සරික්කතාව කියලා කියන කර්මානුරූපවම විපාකයේ දෙන ස්වභාවයකුත් තිබෙනවා මේ හැම එකක් තුලින්ම අපට හිතා ගන්න පුළුවන් මේ කොයිතරම් භයානක කර්ම සාගරයකද අතරමං වෙලා ඉන්නේ ලෝකයා කියලා. ඇත්ත වශයෙන්ම තිලෝගුරු බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වී වදාරන්නේ සාමාන්‍ය දෙයක් උගන්වන්න නොවි. ඒක තමයි අර අතීතයේ කවිය ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඒ අතීතයේ පඬිවරු ප්‍රකාශ කරලා තිබෙන්නේ නැහි සීලවතං හේතු uppajjanti tathagata අට්ඨකරාති නිපදා සම්බුද්ධේන ප්‍රකාශිතා කියලා. සාමාන්‍ය සීලවතයක් පමණක් ඉගැන්වීමට මේ තථාගතයන් වහන්සේලා උපදින්නේ. මුළු මහත් සංසාරය ගැන කලකිරීමට හේතු වන විදියට ගැඹුරු දර්ශනයක් ඇති කරගෙන අකුරුත් අටකින් යුත් පද තුනක් ලෝකයාට හඳුන්වා දීමට අනිච්චං දුක්ඛං අනාත්තා කියලා කියන ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා දීමයි. ඒක තමයි අර දුප්පත් ගොවියත් ලබාගත්තේ තමන්ගේ අත්දැකීම් තුලින්. ඒක නිසා මේ සංසාරයේ ආදීන වශයෙන් සලකනවා නම් මේ කර්මය ගැන හිතලා බලනකොට ඒ කර්මය ගැන හිතීම තුලින්ම කෙනෙකුට විශාල බයක් සංසාරය ගැන බයක් ඇති කරගන්න පුළුවන්. දැන් මේ බුද්ධෝත්පාද කාලයක නම් බුදු කෙනෙක් දේශනාකට වදාළ ඒ සම්මාදිට්ඨිය සම්‍යක් දෘෂ්ටිය තිබෙනවා. යටත් පිළිසෙන් පොතපත ඒවත් තිබෙනවා කියවලා හරි එහෙම නැත්නම් ඒ දන්න කෙනෙකුගෙන් අහගන්නවත් හැකි. අබුද්ධෝත්පාද කාලයක කෙනෙක් උපන්නොත් හරියට තිරිසනුන් වගේ යක්ෂයන් ප්‍රේතයන් වගේ ජීවිතය ගෙවන්නේ. කිසිම ධර්මයක් නැහැ. ඒ බඳු යුගයක Taman කොයිතරම් පාප කර්ම කරලා මේ සංසාරයේ භයානක දුක් විඳින්න සිද්ධ වෙනවද කියන එක හිතනකොට විශාල බයක් කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. ඒ තැවිලි ඒවාට මම සූදානම්ද කියලා. අන්න ඒ විදිහට මෙතන හිතාගන්න තියෙන්නේ මේ හැම එකක් මේ කර්ම කියන ඒවා අපි මේ සමහර විට අස්ථාන චෝදනා හැටියට සැලකන දේවල් මේ හැම එකක් තුළම තිබෙන යටින් යන කර්ම වේග මේ කර්මයක විපාක වාර කොයිතරම් බරපතලද කියතොත් සමහර විට කල්ප ගණන් සාමාන්‍ය එක මොහොතක එක සුළු වේලාවක කරන ලද බරපතල පාප කර්මයක් නිසා කල්ප ගණන් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒවා පිළිබඳව කර්මය පිළිබඳව නොයෙකුත් විදිහේ විග්‍රහ ඒ ධර්මයේ සඳහන් වෙනවා. සමහර පාප කර්ම මෙලොවම විඳින්න සිද්ධ වෙනවා. සමහර බරපතල පාප කර්මවල විපාක දිට්ඨ ධම්ම වේදනීය කියලා ඒ මෙලොවම විඳින්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් තවත් සමහර ඒවා ඊළඟ જાතියේ ඒකාන්තයෙන්ම ඊළඟ જાතියේ ඊළඟ උත්පත්ති විපාක දෙනවා. තවත් ඒවා වෙන ඉදිරි යම්කිසි ආත්ම භාවයක් උත්පත්තියක් ලබා දෙනවා. ওই විදිහට නොයෙකුත් විදිහේ ක්‍රම වලින් මේ කර්මය ඒ තැන් වලින් මතුවෙනවා අපේ ජීවිත තුල සිදුවන සිදුවීම් රාශියට යටින් තිබෙන්නේ මෙන්න මේ කර්ම චක්‍රයයි. එතකොට ඒක නිසා තමයි කර්ම චක්‍රයයි ධර්ම චක්‍රයයි කියන දෙකක් මේ ලෝකයේ තිබෙනවා කියලා අපිට කියන්න පුළුවන් වන්නේ. කර්ම චක්‍රය නිතරම කරකැවෙනවා. මේ කර්ම චක්‍රය ධර්මයේ තිබුණත් නැතත් කර්ම චක්‍රය කරකැවෙනවා. මේ කර්ම චක්‍රයට අහු වෙලා ලෝකයා මේ භයානක දුක් රාශියකට භාජන වෙනවා. නමුත් මේක හේතුවක් දන්නේ නැහැ. කොහොම වෙනවද දන්නේ නැහැ. ඒක නිසාම අර කර්මයේ විපාක එනකොට විපාක එක්ක දඟලලා තව තවත් කර්ම රැස් කරගන්නවා. මේක මහා පටලැවිල්ලක් වෙන්නේ ඒකයි. ගැට වැටුණු නූල් බෝලයක් වගේ. මේක ලිහන්න හම්බ වෙන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලයේ ලැබෙන මේ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණිය ඔස්සේ විදර්ශනා ඥාන වඩාගෙන අර කියාපු විදියට ඇතිවීම නැතිවීම පිළිබඳ අවබෝධයෙන් ඊළඟට මේවා බිඳිලා යන ආකාරය බලලා මේවායේ පිළිබඳව භය ඇති කරගෙන මේවායේ ආදීනෝ පක්ෂයේ තේරුම් අරගෙන මේ ගැන මුළු මහත් සංස්කාර ගැන කලකිරීම ඇති කරගෙන මේන් මිදෙන්න ඕන කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒවා ඒ ත්‍රිලක්ෂණය දියුණු කරගෙන සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාව ඇති කරගෙන එනුත් එහාට ගිහිල්ලා තවදුරටත් ඒ පටිසංඛා ඥාන ආදී වශයෙන් දක්වන ඊළඟට අනුලෝම ඥාන ආදී වශයෙන් දක්වන ඒ විදර්ශනා ඥාන පසු කළා තමයි කෙනෙක් මාර්ගඵල අවබෝධය ලබන්නේ. මේක සිත තුළ ඇතිවන විශේෂ පරිවර්තනයක්. මේකට ඕන කරන මූලද්‍රව්‍ය අපේ දිනදා ජීවිතයේ කොතිකුත් තිබෙනවා. දැන් අර මේ ගොවියට ඒ දවසේ උදෑසන සිදුණු සිද්ධි සමූහයම එයින් පිටිම බණ පොතක් වුණා. උදේ හිටිය ගොවියා නෙවෙයි. හවස් වෙනකොට ආර්ය පුද්ගලෙක්. බණක් කියන්න පුළුවන් තරම් තමන්ගේ ජීවිතය අලලා, ජීවිත ප්‍රවෘත්ති අලලා හොඳ බණක් කියන්න පුළුවන් විදිහේ කෙනෙක් වුණා. අන්න ඒ බඳු සෝවාන් පුද්ගලයා ගැන බුදු පියාණන් වහන්සේ කොයිතරම් වර්ණනා කරලා තිබෙනවද කියතොත් කියනවා එයින් පිටින්ම ඒ තැනැත්තා දිඨ ධම්මෝ පත්ත ධම්මෝ විදිත ධම්මෝ තින්න විචිකිච්ඡෝ විගත කතං කතෝ වේසාරජ්ජප්පත්තෝ සත්තු සාසනේ කියලා. ධර්මයේ දුටු කෙනෙක්, ධර්මයට බැසගත්තු කෙනෙක්, ධර්මයේ තේරුම් ගත්තු කෙනෙක් ඒ ලෝකෝත්තර ධර්ම පිළිබඳව යම් සැකයක් තිබුණා නම් ඒවා පිළිබඳව ඒ සැක ඉවත් කළ කෙනෙක්. ඊළඟට ඒ සැක දෙගිඩියාවල් නැතුව ඊළඟට විශාරද පුද්ගලයෙක්. දැන් නම් විශාරද කියන වචනේ කොතිකුත් යදෙනව පේනනවා ඒ උපාධියක් හැටියට. නමුත් බුදු පියාණන් වහන්සේ විශාරද නාමය දෙනවා අර දුප්පත් ගොවියට පවා. අන්න ලෝකෝත්තර ධර්ම පිළිබඳ විශාරදත්වයක් ලබා ගත්තා. අන්න ඒක නිසා අපිට හිතන්න නරකයි මෙබඳු මේ යුගයක අපි මේ ආර්ථිකය ඔස්සේ දුවන ප්‍රපාතයක් කරා භයානක වේගයකින් දුවන යුගයක කෙටි කාලීන ඵල ප්‍රයෝජන සොයාගෙන අර කියාපු කෙටි කාලීන සැලැස්මවල් සාර්ථක කර ගැනීම සඳහා ධර්මයේ පැත්තකට දාලා ධර්මය අමතක කරලා අධර්ම මාර්ගයේ වේගයෙන් දුවන ලෝකයක අපි කල්පනා කරන්න ඕන නුවණැති බෞද්ධයින් වශයෙන් මේ ශාසනය රැකගන්න නම් අපි මේ කියාපු ශාසනික වටිනාකම් ගැන මේ මෙබඳු මේ කෙටි ධර්මදේශනා ආශ්‍රයෙන් පවා හිතන්න පුරුදු වෙන්න ඕන. හිතලා මේවා ඇති වටිනාකම අපි මතු කරගත්තොත් අර බුද්ධ කාලයේ වගේ ඒ මේක බුද්ධ කාලයේට පමණක් දෙයක් නෙවෙයි. මේ ධර්මයේ තිබෙන සම්දිට්ඨික අකාලික එහිපස්සික ආදී ඒ ಗುಣ සමුදායන් කියන්නේ මේක මෙලොවම අපට අස්පනා පිට මේකේ මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ලෝකෝත්තර ධර්ම. කල් නොයම විපාක දෙනවා. ඒ වගේම ඇවිත් බලන්න කියලා කියන විදිහට ධර්මය මේ අපට ආරාධනාවක් කරනවා. ධර්මය අපට ආරාධනාවක් කරනවා කියලා කියන්නේ මොකද? බුදු පියාණන් වහන්සේ ආරාධනා කරනව නෙවෙයි. ධර්මය ආරාධනා කරන්නේ ධර්මය යම් ප්‍රමාණයකට මේක අනුව ජීවත් වෙනවා නම් ඒ ප්‍රමාණයට ඵල ප්‍රයෝජනය ස්වාභාවිකවම ලැබෙනවා. අයි වෙනක් කෙනෙක් ඇවිල්ලා ඒක දෙන්න ඕනේ නැහැ. අන්න ඒ විදිහට ඒ හිපස්සික කියලා කියන ඒව බලව. ඊළඟට ඒ වගේම ධර්මයේ එක පැත්තකට එක පියවරක් ලැබුවොත් ඒ පියවර ඔසේ ඉදිරියට යන්න ඉබේටම ශක්තියක් ඇති වෙනවා. ඕපනයික ඊළඟට ඒක ධර්මය විසින් පමුණුවන ස්වභාවයක් තිබෙනවා යම් කිසි තැනකට ඒ වගේම නුවණැත්තන් විසින් අවබෝධ කර යුතු දෙයක් මේ ධර්මය. ඕකයි ධර්මීය ගුණ කියලා කියන්නේ. අපි එදිනෙදා කොතිකුත් මේ බුද්ධ වන්දනා, ධර්ම වන්දනා, සංඝ වන්දනා වශයෙන් මේ පාඩ කියනවා. ඒවා ගැන හිතන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් මේ හැම එකක්ම අර විටමින් පෙත්ත තුල තිබෙන්න වගේ තමන්ගේ ජීවිත අත්දැකීම් තුල මේවා තිබෙනවා. ඒකට ඕන කරන උපක්‍රමය මොකක්ද? අයෝනිසෝ මනසිකාරය වෙනුවට යෝනිසෝ මනසිකාරය තමන්ගේ සිත් තුලින් මතු කර ගන්න ඕනේ. භාවනාව කියලා කියන්නේ විදර්ශනා භාවනාව කියලා කියන්නේ අන්නේ නුවණින් මෙනෙහි කිරීමයි. ඒ නුවණින් මෙනෙහි කිරීම තුල තිබෙන්නේ මොකක්ද? මේවා වචන වශයෙන් නොකියුවත් මේවායේ අනිත්‍ය ස්වභාවය අනුව මේ හැම එකක්ම එන යන දේවල් ඇතිව පැවතිලා නැතිවලා යන දේවල් කියන ඒ අවබෝධය හිතට දමාගෙන ඒ අනුව සිතට එන අරමුණු පිළිබඳව සැලකිල්ලෙන් මෙනෙහි කිරීමයි. ඒ මෙනෙහි කිරීම තුල තිබෙනවා දැන් අපි අර කිව්වා කඹයක් ලිහෙන කඹයක් ගිහිල්ලා අල්ලගත්තොත් ලියනවා වෙනුවට එතන ගැට වැටෙනවා. අන්න වගේ අපට අර විපාක වාර වශයෙන් මතුවෙන දේවල් අපි මමත්වයෙන් යුක්තව උපාදාන හැටියට අල්ලගත්තොත් එහෙම නැත්නම් ඒවා තුලින් තවත් කර්ම මතු කරගත්තොත් මේක ලිහෙන්නේ නැහැ කවදාවත්. ඒ වෙනුවට මේ භාවනා මාර්ගයේ තිබෙන්නේ මේවා පිළිබඳ උපේක්ෂාවෙන්. උපේක්ෂාව කියලා කියන්නේ මේවා පිළිබඳ බලාගෙන ඉන්නවා. කඹයක් ලිහෙන්න අරින වෙලාවේ අපට බලාගෙන ඉන්නත් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ මේ කර්ම වේගයක් තුල මේවා එහෙම් පිටෙම ලිහිලා ලිහිලා යන හැටි බලා හිඳීම වගේ දෙයක් තමයි අර ගොවියා කළේ. ඒක ඉතින් ඒ අවස්ථාව අනුව ඒකට සැලසුණා. අත් දෙකත් බැඳලා කර කර ගන්න දෙයක් නැහැ. එතකොට එිනුත් මිදෙන්න ඕනකම තියෙනවා. මුංජිතු කම්මිතා කියලා කිව්වොත් ඒකත් මෙලෝ වශයෙන් බලනකොට ඒකෙන් මිදීම ආසාවක් තියෙනවා. යටත් පිළිසෙන අත් දෙකවත් මිදුනොත් ඇති කියලා. නමුත් ඒක නිසා කරන්න තිබුණු දේ කළා ඒක නැත්තා. මෙනෙහි කළා. වෙන මොකද්ද කරන්න තියෙන්නේ? රාජපුරුෂයන්ගෙන් බේරෙන්නද? ඒ මොකක්වත් බෑ. අන්න නුවණින් මෙනෙහි කළා. දැක්කද ආනන්ද සර්පයා දැක්ක ස්වාමීන් විසගොර සර්පය. දැක්කද ආනන්ද සර්පය? දැක්ක ස්වාමීන් විසගොර සර්පය. ඕකයි මන්ත්‍රය. ඕකයි කමඨහන්. ඒකයි උපකාර වුණේ මේ ගොවියට සෝවාන් ඵලය ලබන්න. ওই විදිහට අපිට පුළුවන් නම් අපේ ජීවිත සරසවියේ ඔය ඉන පාඩම් ඉගෙන ගන්න. එහෙම නැත්නම් අපේ ජීවිත අත්දැකීම් වල එන කම්පන ගැටලු. ඔය ධර්ම දෘෂ්ටි කෝණය අනුව ඔය කියාපු යෝනිසෝ මනසිකාරය අනුව විග්‍රහ කරලා විග්‍රහ කරන්නත් දෙයක් නෑ ඇත්ත වශයෙන්. ඒවා පිළිබඳව මෙනෙහි කරලා ඒවා පිළිබඳ උපේක්ෂාවීමයි. ප්‍රත්‍යවේක්ෂා වශයෙන් නුවණින් කල්පනා කරලා ඒ ඒවයින් හිත මුදා ගැනීමයි. විමුක්තිය කියලා කියන්නේ හිත මුදා ගැනීම. හිතට ගලාගෙන එන දේවල් වලින් හිත මුදා ගැනීම. ඒක දඟලලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නුවණින් ප්‍රඥාවෙන් යුක්තව ඒ පිළිබඳව උපේක්ෂාවෙන් බලාගෙන සිටීමෙන් කළ යුත්තක්. අන්න ඒක නිසා මේ නිවන් මාර්ගය කියන එක ඇත්ත වශයෙන්ම ඇහිරිලා තිබෙන්නේ අපි අපිම අහුරගෙන තිබෙන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ. මේ ළඟම තියෙන නිවන මේ මිනිස්සු අඳුරන්නේ දැකෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා මේ අපි S2 අරින්නේ නැත්නම් කොයිතරම් පහනක් ළඟට ආවත් පහන් කණුවක් ළඟට ආවත් පේන්නේ නැහැ. ඒක නිසා අපේ අසරෙන්න උත්සාහ කරන්න ඕන. S2 වහගෙන කෝ පේන්නේ නැහැ කියලා කිව්වට හරියන්නේ නැහැ. අන්ධයාට පේන්නේ නැහැ. ඒක නිසා තම තමන් මේ තමමගේ ජීවිතවල යම්කිසි ප්‍රයත්නයක් දැරිය යුතුව තිබෙනවා. පළමුවෙන්ම සමත වශයෙන් යම්කිසි කර්මස්ථානයක් වඩලා දැන් අපි අර කිව්වා අර ගොවියට බුද්ධානුස්සති වශයෙන් හිත තැන්පත් කරගන්න උපකාර වෙන්නේ නැති ශ්‍රද්ධාවෙන් යුක්තව අනේ බුදු පියාණන් වහන්සේ මට මේක කලින් කිව්වනේ කොයිතරම් වටින කෙනෙක්ද මට නොපෙනෙන දෙයක් වෙන්නා නේද මේ සර්පයා බව දැනගත්තා නේද කියලා ඒ ශ්‍රද්ධාවෙනුයි අර බුද්ධ වචනේ ප්‍රකාශ කළේ බුදු පියාණන් වහන්සේ. අපි ඉතින් අර බුදු පියාණන් වහන්සේට ලෝකවිදූ කියලා කිව්වත් ඒ ගොවියා කියාපු වචනේ තියෙනෙත් ওই ලෝකවිදූ ගුණය. මේ ලෝකේ ගැන හැම එකක්ම අනිත්‍යයට නොපෙනෙන දේවල් දන්නවා. ඉතින් ඒ බුදු පියාණන් වහන්සේගේ ගුණ ගුණ සමුදාය ඒ විදිහට බැලුවොත් සමත කර්මස්ථානයක් හැටියට ඒ ගොවියට උපකාර වුණා. අපටත් පුළුවන් ඒ වගේ සද්ධාව ඇති කරගෙන තුනුවන් පිළිබඳව සමතය හිත තැන්පත් කරගන්න උපකාර වෙන යම්කිසි කර්මස්ථානයක් ලබාගෙන සිත තැන්පත් කරගන්න. මේ පින්නතුන් දන්නවා සතර කමඨාන් කියලා තියෙනවා. මෛත්‍රී කර්මස්ථානය, බුද්ධානුස්සතිය වෙන්න පුළුවන්. මෛත්‍රී කර්මස්ථානය වෙන්න පුළුවන්, අසුබය වෙන්න පුළුවන්, මරණ සතිය වෙන්න පුළුවන්. ඉතින් ඔය කොයි එකකින් හෝ යම්කිසි ප්‍රමාණයකින් සිත තැන්පත් කරගත්තා නම් ඊළඟට කරන්න තිබෙන්නේ. මෙන්න මේ මේ ජීවිතය තුළ මේ අපේ ශරීරය තුළ ක්‍රියාත්මක වන මේ ක්‍රියාකාරී ක්‍රියාකාරකම් සමූහි සමුදාය දැන් මේ කාල වචන වලින් කියනවනම් මොනවද මේ සංස්කාර ගොඩ ප්‍රධාන වශයෙන්ම සිත තුල වෙන සිදුවීම් ගොඩ චේතනා වශයෙන් බලාපොරොත්තු වශයෙන් සිතේ ඇති වෙන නොයිකුත් විදිය මේ සිතවිලි සමූහය මේවාටම අයිති අර අනිකුත් හැම දෙයක්ම යට තිබෙන්නේ හිතයි මනෝපුබ්බංගමා ධම්මා හැම එකකටම යට සිතෙන්නේ සිතයි ඒක නිසා අන්තිම වශයෙන් අන්තිම පරිච්ඡේදයෙන් බලනකොට හැම එකකම යටින් තිබෙන්නේ මේ සිතවිල්ලයි. ওই සිතවිල්ල කියන එකක් නිත්‍ය දෙයක් නෙවෙයි. එනවා යනවා, ඇති වෙනව නැති වෙනවා. මේවා බදාගත්තේ නැත්නම් අල්ලගත්තේ නැත්නම් ඒ ඇති වෙනවා පවතිනවා නැති වෙලා යනවා. ওই தත්ත්වය දිහා බලනකොට පෙනෙනවා මේ අපි මේ ලොකුවට බදාගෙන ඉන්න මුළු මහත් පැවැත්ම භවය. මේ හැම එකක්ම මේ හිතවිල්ල කියලා කියන නූලෙන් එල්ලෙන මුළු මහත් ලෝකයම එල්ලෙන්නේ මොන හිතවිල්ල කියන නූලෙන්. එතකොට ලෝකෝත්තර වෙන්න නම් ඔය නූල කපන එකයි තිබෙන්නේ. මේක ලේසි වැඩකින් නෙවෙයි. මේ නූල හැටියට කිව්වට මොකද මේක කපන්න ඕනේ විදර්ශනා ඥාන කියලා කියන එහෙම නැත්නම් මාර්ග ඥාන කියලා කියන සියුම් පිහියකින් තමයි මේක කපන්න වෙන්නේ. මේ මුළු මහත් ලෝකයේම විශ්වයම එල්ලිලා තිබෙන්නේ එක නූල් පටකින්. හිතවිල්ල කියන නූල් පටෙන්. නමුත් මේ හිතවිල්ල කියන නූල් පටේ කඩා ගන්න බැරුවයි මේ උගත්තුත් මෙයාම කෙනෙක්ම දඟලන්නේ. දඟලන දඟලන තරමට අර කර්ම සාගරයේ බැඳිලා කර්ම සාගරේ පීනනවා. ඔන්න ඕකයි එතකොට ලෝකයේ தත්ත්වය, ඕකයි බුද්ධ වචනය. මේක ගැන කල්පනා කළ මේ නුවණැති පින්නතුන් තම තමන්ගේ ජීවිත මේ කාලේ නිවන බැරි දෙයක් කියලා හෝ වෙන නොයිකුත් විදිහේ මේ කාලේ පැතිරෙන නොයිකුත් මිත්‍යා දෘෂ්ටි වලට යහු වෙන්නේ නැතුව මේ ධර්මයේ නියම බුද්ධ කරුත්වයක් ධර්ම කරුත්වයක් සංඝ කරුත්වයක් ඇති කරගෙන මේ ත්‍රිවිධ රත්නයම මුල් කරගෙන ඒ ශ්‍රද්ධාව උපදවාගෙන ඊළඟට යම්කිසි සමත කර්මස්ථානයක් Tamanට චරිතානුකූල කර්මස්ථානයක් මගින් අර විසිරෙන සිත තැන්පත් කරගෙන ඊළඟට මේ දුවන සිත දුවන සිත එක දුවන්නේ නැතුව ඒ දිවීම නැතර කර ගැනීමට අර කියාපු අර කම්බිය ලිහන එක බලාගෙන ඉන්නා වගේ ඒ උපේක්ෂාව පුරුදු කරගෙන ඒ සංස්කාරයන් සංස්කාරයන් හැටියට අවබෝධ කරගත්තු අවස්ථාවේ තමයි ඒ සංස්කාරයන් සංසිඳීමටපත් වෙන්නේ. සංස්කාර සංස්කාර తත්වය අවබෝධ වෙනකොට ඒක තුළම මේ විඥාණය ඇතුළ තිබෙන මහා මෝහය අවිද්‍යාව තුරන් වෙලා ප්‍රඥාව උදා වෙනවා. ඒ ප්‍රඥා ආලෝකයෙන් තමයි කෙනෙක් මේ මහත් සංසාර අති මේ කල්ප කෝටි ගණන් තිස්සේ මේ විඳ සංසාර දුකෙන් අත් මිදලා උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් වන්නේ. ඒක නිසා මේ පින්නතුන් අද මෙනි මේ වටිනා පොයේ දවසක මේ අවස්ථාව තුල තමන්ගේ චිත්තසංතානය ඇති වුණු පරිවර්තනය ගැන බලන එක හොඳයි. අපි බණක් අසනවා කියලා කියන්නේ අපේ සිත් සතන් වල తాවකාලිකව හරි යම්කිසි සෝදා පිරිසිදු කිරීමයි. නිකම් බණ අහලා එයින් අනාගතේ ලැබිය හැකි ආනිසංසයක් ගැන නෙවෙයි හොඳට අර බුදු පියාණන් වහන්සේ ඒ ඒ කාලේ ප්‍රකාශ කළ ආකාරයට අට්ටිකත්වා මානසිකත්වා සබ්බචේතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියන විදිහට ආර්ය ශ්‍රාවකයා ධර්මය අහන්නේ මේ ධර්මයෙන් මට වැඩක් ඇත අට්ටිකත්වා මානසිකත්වා කියලා ඊළඟට ඒ ධර්මයේ වචනයක් පාසා මෙනෙහි කරනවා ඊළඟට ඒ වගේම හොඳට කන් නමලා ඒකට අවධානය යොමු කරලා අන්න මේ අවස්ථාවේ එහෙම අහනකොට තමයි මේ ධර්මයන් පිළිබඳ ගැඹුරු වැටහීමක් තියෙන්නේ අන්න ඒ විදිහට ධර්මය අහලා අතීතයේ ඒ මාර්ගඵල අවබෝධය පවා කරගත්තේ. ඒ නිසා නුවණැති පින්නතුන් මේ අවස්ථාවේ මේ තුනුරුවන් කෙරේ ශ්‍රද්ධාව ඇති කරගෙන ආජීවශ්‍රමක ශීලය කියන එකත් වටිනා ශීලයක්. දැන් අපි මේ ප්‍රකාශ කළ කෙනෙකුගේ ජීවිතයේ පසුතැවිල්ලට හේතු වෙන කාරණා අටකින් ඉවත් වීමයි මේ මෙතන ආජීවශ්‍රමක ශීලය කියලා කියන්නේ. සතුන් මැරීම, හොරකම් කිරීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීම, ඊළඟට කේලාම් කීම, පරුස වචන කීම, නිෂ්ඵල වචන දෙඩීම, ඊළඟට වැරදි ජීවිකා ක්‍රම මේ හැම එකක්ම Tamanට පසුතැවිල්ලට හේතු වෙන දේවල්. ඉතින් ඒක නිසා ඒකකින් වෙන්වීමට කළ අදිෂ්ඨානය තුල තිබෙන්නේ පසුතැවිල්ලෙන් මිදීමයි. ඉතින් ඒකත් ලොකු සැපයක්. අනවජ්‍ය සුඛ කියලා ධර්මයේ දක්වන්නේ වැරදි නැති ජීවිතිකාවගෙන යන කෙනාට අනිත් අයට නොලැබෙන සැපයක් තිබෙනවා. අනවජ්‍ය සුඛ මගේ නිර්වද්‍ය ජීවිකාව කියලා සතුටු වෙලා ඒ තැනත්තාට උදන්නනන්න පුළුවන් ඕනෑම වෙලාවක. ඉතින් අන්නේ විදිහේ ඒකට හේතු වෙන වටිනා ශීලයක් සමාදන් වුණා. ඒ වගේම මේ අවස්ථාව තුල මේ සරල හැටියට පෙනෙන නමුත් ගැඹුරු ධර්මයක් අඩංගු වෙන මේ ගාථාව ගැන යම්කිසි විවරණයකට කන් දුන්නා. ඒ අවස්ථාව තුල මොකද්ද සිද්ධ වුනේ තමන්ගේ සිතිවිලි පිළිබඳව? සාමාන්‍ය දිනදා ජීවිතය ගෙවුවනම් මේ බඳු යුගයක මේ බඳු සමාජයක කොයිතරම් කෙලෙස් සමූහයක් සිතට ගලාගෙන එනවද එක්ක අතීතය පිළිබඳව අනාගතය පිළිබඳව එහෙනම් මේ ඉදිරිපිට තියෙන වර්තමානය පිළිබඳව ඒ වෙනුවට මේ පින්නතුන් තුනුරුවන් කෙරෙහි ඒ ශ්‍රද්ධාව ඇති කරගෙන ධර්ම ගෞරවය ඇති කරගෙන මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කළා ඊළඟට නුවණින් එක කළා නම් මේ එක එක වචනයක් පාසා පෙනුණා. මේ හැම එකක්ම එනවා යනවා. මේවායි සිතට ඇති වෙන යම් කිසි හැඟීම් රාශියක් ඇති වෙනවා. නමුත් මේ එකක්වත් අල්ලගන්න දෙයක් නැහැ අන්තිමට බලනකොට. මේ ධර්මය තුලම ගැඹුරින් කල්පනා කරලා බලනකොට සිත තැන්පත් කරගත්තට පස්සේ පේන්නේ අර කියාපු අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවයයි. මේ පැයක් බණ කියනවා කියලා අපි ආරම්භ කළා. දැන් ඉතින් පැය අවසාන වෙන්න ළඟයි. ඒ විදිහට තමයි එතකොට මේ පැය ගෙවෙනවා කියලා කියන අපේ ජීවිතයේ එක පරිච්ඡේදයක් වටිනා පරිච්ඡේද දීර්ඝ කාලයක් ගෙවුණා කියලා හිතන්න ඕනේ. දැන් අපි මේ තමන්ගේ ජීවිතය කියන එක දිග එකක් කියලා හිතා ගන්නවා. විශ්‍රාම කාලය කියලා විශ්‍රාම ගන්න කාලය කියලා ලොකු ඉදිරි කාලයක් ගැන හිතනවා. නමුත් මේ මෙතනම සමහර විට මරණය වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ මරණය ගැන හිතලා බලනකොට මේ පැයක් කියන එක මේ මිනිස්සුගේ ජීවිතේ කොයිතරම් සුළු කාලයක්ද? කොයිතරම් දිග කාලයක්ද කියලා හිතන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ කෙටි හැටියට සැලකුවොත්. ඒක නිසා ඒ ඒ පැයත් ගෙවිලා ගියා. ඒකම අපේ ජීවිතයත් ගෙවිලා ගියා. මේ හැම එකකම අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අපි ගැඹුරින් වටහා ගන්න ඕන. ඒක නිසා අප්‍රමාදීව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට අප්‍රමාදී වීමට බොහෝ හේතු තියෙනවා. එකක් තමයි මේ ශාසනය. වැඩි කල් යන්න කලින් මේ නිවන කියන වචනේ හැංගෙනවා. මේක අහන්නවත් නැති වෙනවා. ඒබඳු යුගයක තමයි ශාසනය නැති වුණා කියලා කියන්නේ. නැවත බුදු කෙනෙක් පහළ වෙනතුරු මේ කෙනෙකුට මේ සංසාර දුක්ඛය කෙලවර කරලා මේ කියාපු ලෝකෝත්තර තත්ත්ව ලබා ගන්න අවස්ථාවක් නැති වෙනවා. මහා අන්ධකාරයකටපත් වෙනවා. මහා නගරයක හොඳට විදුලි එළිය තිබෙන ඒවායින් දර්ශන බලමින් යන අතර හිටි ගමන් විදුලි එළිය නැති වුණොත් කොයිතරම් අන්ධකාරයක මං මුලා වෙනවද මේ පිරිස. අන්න ඒ වගේ හිතා ගන්න ඕන. ඉදිරියට ඒ වඳු කාලයක් එනවා. ඊට කලින් තම තමන්ගේ ජීවිතවල මේ කියාපු මේ බුදු පියාණන් වහන්සේ දක්වන මේ උතුම් ලෝකෝත්තර தත්ත්වය තමන්ගේ ජීවිතයේ ඉලක්කය හැටියට තබාගෙන ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා තමන්ගේ ජීවන ඉලක්කය හැටියට තබාගෙන ඒ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් තමන්ගේ මේ සංසාර දුකේ කෙලවර කරගන්න ඕන කියලා අදිෂ්ඨානය ඇති කරගන්න ඕන. ඊකට මේ හැම එකක්ම මේ අද මෙතෙක් මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වශයෙන් තමන්ගේ චිත්තසංතානයේ තැන්පත් වුණු මේ ගුණධර්ම සමූහය උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕන. ඒ විදිහට ප්‍රාර්ථනා කරගෙන දැන් මෙතෙක් මේ තමන් යම් කිසි කුසල චේතනා රාශියක් ඇති කරගත්තා නම් මේ සංගෝපස්ථාන වශයෙන් හෝ වැඳීම් පිදීම් වශයෙන් හෝ තව නොයෙකුත් ආකාරයෙන් ඒ වගේම ධර්ම ශ්‍රවණයේ ඇති කරගත්තු ඒ කුසල චේතනා සමූහය ඒ හැම ඒ ආනිසංශය අපි ඒ එබඳු ඒ කුසල් ධර්ම පිළිබඳව සතුටු වෙලා අනුමෝදන් වෙලා තමන්ගේ ධර්ම ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න ඉෂ්ට සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙන සම්‍යක් දෘෂ්ටික ශාසන ආරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේලා දිව්‍ය බ්‍රහ්ම රාජයන් වහන්සේලා අනුමෝදන් වෙත්වා උන්වහන්සේලාගේ ධර්ම ප්‍රාර්ථනා ඉෂ්ට කරගනිත්වා ඉෂ්ට සිද්ධ කරගනිත්වා ඒ වගේම අපට ආරක්ෂාව සැලසෙමින් ශාසනය දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට උපකාර කරත්වා කියලා දෙවියන්ටත් අනුමෝදන් කරනවත් ඒ වගේම අපගේ මියගිය ඥාතීන් ඇතුළු අවීචයේ පටන් අකනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මේ බඳු මේ ධර්ම ශ්‍රවණමේ ධර්ම දේශනාමය වශයෙන් පින් අනුමෝදන් වෙන්න කැමතින හැම කෙනෙක්ම අනුමෝදන් වී උතුම් අමා මහ නිවනින් සැනසීමට උපනිෂ්ඨ කරගනිත්වා කියලා ප්‍රාර්ථනාව ඇතුව දැන් මේ ගාථා කියලා පින් දෙන්න. එත්තාවතා චම්හි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා එත්තාවතා චම්හි සම්පතං කුඤ්ඤ සම්පතං සම්පේ සත්තානෝ දන්තු සබ්බ සම්පත්ති सावताशं हि सम्पृतं किं सम्पदं मुदन्तु शब्दसम्पत्सिद्ध्या आपासट्ठादिभिन्नट्ठा देवानागामहम्भृता पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु शासनम् आपासट्ठादिभिन्नट्ठा देवानागामहम्भृता पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु देशम् आकाशट्ठाद्भुम्मट्ठा देवानागामहिभृता पुण्यं तं अनुमोदित्वा चिरं रक्षन्तु मूर्त्या दुःखपत्ता च निर्दुःखा भयपत्ता च निर्भया शोकपत्ता च निःशोकान्तु सम्भेचितान् मीना पुण्यकम्येन नामो बालसमागमो यतं समागमो तु यावनिर्वाणपत्या හිමිනා පුණ්‍ය කම්මේන නාමි බාල සමාගම සතං සමාගමෝ චූයාව නිබ්බානපත්තිය හිමිනා පුණ්‍ය කම්මේන නාමි බාල සමාගම සතං සමාගමෝ චූයාව නිබ්බානපත්තිය සබ්බීතියෝ වද්දන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධාන් භාරේන සදා සත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ ධම්මාන් භාරේන සදා සත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝාන් භාරේන සදා සත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීච අතෝ නිබ්බාන සම්පatti නාතේ සමිජ්ජතු පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසිදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.